විචාරාත්මක ආනන්දයෙන් මුසු රසාලිත් ගීතකතුව ජන රංජනගේ ජන රංජනගේ ජන රංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මේ අපේම අවුරුද්ද සිංහල අවුරුද්ද ඒ වගේම සිංහල දෙමළ අලුත් අවුරුද්ද. සිංහල ජාතිකයන් පමණක් නෙවෙයි. දෙමළ ප්‍රජාව බෞද්ධ කිතුණු හැමෝමත් එකතු වෙලා සමරන අවුරුද්ද. අපටම ආවේනික සිරිත් විරිත් රසක් පනගැන්වෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද. අද එළඹෙන අවුරුද්ද අපට නාද නිධානයක් විවිධ නාද විරිත් රාශියක් අපට ඇහෙන්න විඳින්න ලැබෙන අවුරුද්දක්. කෝකිලාගේ කෝකිල හඬ විහංග ගීතය ගැමියන්ගේ ප්‍රීති ഘോഷා සතුටු රාවය hinaහඬ මේ සියල්ල එක්තැන් වන අවුරුද්ද. නැති බැරිකම් කොපමණ තිබුණත් මේ අවුරුද්ද සමරන්නේ නැති කිසිවෙකු නැහැ. හැකි උපරිමයෙන් සිංහල අවුරුද්ද සමරීම අපගේ සිරිතක් වගේම අඛණ්ඩව කරන චාරිත්‍ර පද්ධතියක්. අපට પરම්පරාවෙන් પરම්පරාවට ගෙනියන්න ජාතික වූ හර පද්ධතියක් අතින් අත මහවමාරු වෙන සිංහල දෙමළ අවුරුද්ද. සංගීතවේදීන්ට සිංහල අවුරුද්දේ නාද ධ්වනි සුවහසක් තිබෙනවා. රබම් පදයෙන්, උන්චිලි වාරමෙන්, අංගැදීමෙන් පොරපොල් ගැසීමෙන් ළමයින්ගේ විවිධ ක්‍රියාකාරකම් වලින් දීකේලි සෙල්ලමෙන් මේවර සෙල්ලමෙන් මේ සියල්ලේම විවිධ නාද රාශියක් ඉස්මතු වෙන අවුරුද්ද අදයි. අද අපි මුලින්ම තෝරගත්තේ වැඩිය නෑසෙන ඒ වගේම මීට දශක ගණනාවකට පෙර 50 දශකයේ පණ්ඩිත අමරදේවයන් ಭಾರತೀಯ සංගීතයේ හදාරන සමයේ සිංහල අවුරුද්දට ආසන්න දිනක ශ්‍රී ලංකාවට පැමිණෙනවා. පැමිණිලා ඔහු ಭಾರತೀಯ ශාස්ත්‍රීය සංගීතයෙන් කුල්මත් වෙලා ආ අවදියක්. මඩවලේ රත්නායක සමග එකතු වෙලා අවුරුද්ද වෙනුවෙන් ගීතයක් නිර්මාණය කරනවා. ඒක ඍජුවම අවුරුද්ද ගැන සඳහන් නුනත් මේ මංගල දිනයේ සියලු දෙනාටම ජය මංගලම් කියා ප්‍රාර්ථනා කරන ගීතයක්. අමරදේවයන්ගේ ඒ හින්දුස්ථානි සංගීතයෙන් ලැබූ පරම ඉහළ ආස්වාදය නැවත අපේ රටේ රසිකයන් වෙත ළඟා වෙච්ච මුල් සුවිශේෂී අවස්ථාවක් තමයි මේ. කල්පනා සුඛ කල්පනා දුක්ඛ කල්පනා දුක්ඛ කල්පනා දුක්ඛ කල්පනා දුක්ඛ කල්පනා රස කල්පනා කල්පනා සාදාලා වාසනා සුත කල්පනා රස කල්පනා කල්පනා සාදාලා වාසනා සුත කල්පනා සුඛ කල්පනා ආ सुख कल्पना आ कल्पना रस कल्पना कल्पना दादाला वासना सुत कल्पना रस कल्पना कल्पना दादाला वासना सुख कल्पना मैली गति सो दाजीवे मैली गति मेल कॾी सो गाजी मिसि सूबे मीर बाबे सोयुनिु ඔබ මේ දිනේ වේවා ජය සිරි ඔබ මේ දිනේ වේවා ජය සිරි සුඛ කල්පනා සුඛ කල්පනා සුබ මේ දිනේ වේවා ජයසිරි රස කල්පනා සාදාලා වාසනා අමරදේවයන්ගේ ප්‍රාර්ථනාව රබම් පදේ වගේම උන්චිලි වර්මත් අවුරුද්දේ අපට ඊටාම හුරු පුරුදු හඬ. ඒ වගේම ප්‍රීතිය, ප්‍රමෝදය, සතුට, සොම්නස දනවන නාද. අපේ ජන ගීයේ අපූර්ව විස්කම් කරන රෝහණ බද්දගේ ගායනා කරන උන්චිලි වාරම් ලීකෙලි කියන ගීතය ඊළඟට අපි තෝරගත්තේ අද අවුරුදු වින්දනය ලබන්න ඔබට. Thank you. පන්සුරල් මැත්තේ සිරිතෙව් දුවතරතිගෙන් ගෙට එනවා සිංහල අවුරුද්දේ පොන්චිලි වාරම් ගේ කෙලි සෙල්ලම් රබන් සුරල් මැත්තේ සිරිතෙව් දුවතරතිගෙන් ගෙට එනවා සිංහල අවුරුද්දේ ඇනුම් බැනුම් පිල් බෙතුම් වලින් වූ විපත් හොඳින් දැකලා තන උගත් කමෙන් යලි වහල් නොවෙමු අපි සමගිතමින් බැඳිලා සමගිතමින් බැඳිලා මගේ කෙලි සෙල්ලම් රබන් සුරල් මැද්දේ සිරි දෙව්දුව සැරසීගෙන් ගෙට එනවා සිංහල අවුරුද්දේ පරම්පරාවේ උතුම් සිරිත් ගුණ දහම් පුරුදු කරලා මුළු ලොවින් උතුම් පර පුරක් නදමු අපි පරගතිකම් දුරලා පරගතිකම් දුරලා කෙලිවාරම් ගී කෙලි සෙල්ලම් රබන් සුරල් මැත්දේ සිරි දෙව්දුව සැරසීගෙන් ගෙට එනවා සිංහල අවුරුද්දේ ගමයි මේ අපේ රටයි මේ අපේ එවුන් කියලා අපි සිතුම් පැතුම් වල නැවුම් සුවඳ දෙමු ගමින් ගමට බෙදලා ගමින් ගමට බෙදලා මහකුල මලින් පලින් බරවි කුරුල්ලන්ට ලේනුන්ට සතුන්ට පවා රස මසවුලු ගහක් ගහක් ගානේ සුලබවන අවුරුද්ද ගැන මේ ගීතය ගායනා කරන්නේ විශාරද රශ්මි සංගීතා කජුනාඹර පිරිලා ඒ අපූර්ව ගීතයට දැන් අපි සමන් දෙමු ප්‍රීති ප්‍රමෝදය අපූර්වට පිළිබිඹ වන මේ ගීතයේ සංගීත නිර්මාණය කරන්නේ සරත් දසනායක ගායනා කළේ විශාරද රශ්මි සංගීතා මේ පදමාලාව ලියලා තියෙන්නෙම සෞදමක ස්වරූපේ මේ සෞදමේ තනුවම තමයි වර්තනය කරන්නේ සරත් දසනායකයන් එතකොට මේ ගීතයේ එරබුදු මල් පිපෙනවා ගොම මැටි ගාලා බිම කලෙලි කරනවා සුණු පිරියම් කරනවා කැවුම් කුකිස් බැදෙනවා මේ සියලු දේවල් මැද්දේ කරන දුසිරිතකුත් මේ ගීතේ මතක් කරනවා ඒක ඇත්තටම මතක් කරලා කියන්නේ අවුරුද්ද මේ තරම් සුන්දර විචිත්‍ර අවුරුද්ද අපිට කරන හරියාදුවක් විදිහට තමයි මේ ගීතය එක නිරූපණය වෙන්නේ ඒත් ඇතමකු රහමෙද බීලා ගුටිබට ගහගනිතෙයි එරබුදු මල් පිපිතෙයි කැවුම් කොකිස් බදිතෙයි ඒ වගේම තෙතෙයිතෙයි රහමෙද බීලා ගුටිබෙත ගහගනිතෙයි මේ පදමාලාව ලියපු හේමසිරි ගුණතුංග අවුරුද්දේ සකලවිද චිත්‍රයම පින්සල් පහරේ එක පින්සල් පහරකින් මේ කරන දුසිරිතත් මේ ගීතය ඇතුලේ නිරූපණය කරලා තියෙනවා. මේ ගීතය මට හිතෙනවා අවුරුදු ප්‍රීති ප්‍රමෝදය ඊටාම මනවින් ගෙනේන විදිහට පදමාලාවත් ගායනයත් ඒ සංගීත නිර්මාණයත් අපූර්වට එකතු වෙලා තියෙනවා කියලා. අපි පඬිත් අමරදේවයන්ගේ සරල ශාස්ත්‍රීය ගීතයකින් මේ වැඩසටහන ආරම්භ කළේ. අපි අවසන් කරන්නත් හිතුවා පඬිත් අමරදේවයන් මඩවලේ සත්නායක සමග එකතුව නිර්මාණය කරපු ගීතයකින් මේ ගීතයෙන් අමරදේවයන් කියන්නේ සිංහල අවුරුදු ආභවයි. ආන්න අමරදේව මඩවල එකමුතුවෙන් නිර්මාණය වුණු මේ අවුරුදු ගීතය. සිංහල අවුරුදු ගම හිනෙහි රස වෙනවා යෞවනියෝ තේවි සජී අටති ගයති විනෝදනී කපාලා ඇඟුල් කනාලා නාන්න යන කැලි ගමන් කරු ගොඩම් කපාලා ඇඹුල් කනාලා නාන්න යනකති බලන් කරු සේලේ ඇඳලා එළිය තියාලා සේලේ ඇඳලා එළිය තියාලා විදුලේ සක්මන් කරයි කලු ගොඩම් කපාලා දහසක් තීලා වලලු තනාලා දහසක් තීලා වලලු තනාලා දැතේ අතලා වලයි කලු දහසක් තීලා වලලු තනාලා දැතේ අතලා වලයි කලු දුකේ මනසේ දුකේ මනසේ කුළු ගෙයි ඇන පිට කොයිද කෙලින සැටි බලන් කලේ ගොඩක් කපාලා යම් යන අපේ පැරණි ජන ගීයක් ආශ්‍රය කරගෙන රචනා කරපු මේ ගීතය නෙරිය තියාලා සේලේ ඇඳලා ඔලින්ද කෙලින හැටි බලන් කළු. සිංහල අවුරුද්දට තියෙන කෙලිසෙල්ලම් අතරේ ඔලින්ද කෙලියත් අපූරු අපේ පාරම්පරික ක්‍රීඩාවක්. මෙවැනි ජාතික ක්‍රීඩා පනගැන්වෙන සියලු දුක් දුම්නස් අගහිඟකම් අමතක කර ප්‍රීතිය ප්‍රමෝදය සතුට ළඟා කරගන්නා සිංහල අවුරුදු යෙදෙන අද ඔබ සියලු දෙනාටම ඊටාම වාසනාවන්ත සුබ සිංහල දෙමළ අලුත් අවුරුද්දක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා සෞන්දර්යාත්මක ආනන්දයේ මුසු රසාලිත් ගීතකතුවල ජනරන්ජනගේ ජනරන්ජනගේ ජනරන්ජනගේ ප්‍රශ්නලිප්ත ගීත එකතුව අදත් ඔබ වෙත ඉදිරිපත් කරේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්කරත්න කුරුවිට බණ්ඩාර. ජනරන්ජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනීගමගේ හම්පත්. 220ක් ආයුබෝ වේවා. සතුට සම්පත පිරී ඉතිරී යන සුබ නම් වසරක් වේවා. මේ අවුරුදු සුභාශිංසනය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්